බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ මීට ඉස්සෙල්ලා ඔබ වහන්සේ පිළිතුරු දුන්න Zoom එකේ ප්‍රශ්නයකට විදර්ශනා භාවනාව වඩන එක ගැන ඒක ඒක තව එකක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ලෝභයට අදාළ චෛතසිකද ටිකෙන් ටික අප දුරු කළ යුත්තේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. ලෝභයට අදාළ ලෝභයට අදාළ නෙමෙයි තින් ලෝභය කියන්නේම චෛතසික ධර්මයක්. ඒතර ලෝභය අපි දුරු කළ යුතුයි. ලෝභය නිසා තමයි අපට කාය පීඩා, චිත්ත පීඩා ජනිත වෙන්නේ. හැබැයි ඒ චිත්ත පීඩා, කාය පීඩා ඇති වෙන ලෝභය දුරු කරන්න ගියාම අපිට පෙනෙන්න ගන්නවා ඒක දුරු කරගන්න බෑ අපිට උත්සාහ කරන්න. ඊට පස්සේ අපි සොයනවා ඇයිද දුරු කරන්න බැරි. එතකොට තමයි අපිට පෙනෙන්න ගන්න මේ ලෝභය කියන එක අවිද්‍යාව මතයි රඳාපවතින. අවිද්‍යාව තමයි එහි මූලය. එහෙනම් අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව කියලා කියන්නේ නොයටහෙන ගතිය. මොනවා නොයටහෙන ගතියද? මේ සංස්කාර ධර්මයන්ගේ දුක හරියට තේරෙන්නේ නැහැ. ඒවේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව ඒවා හරියට වැටහෙන්නේ නැහැ. මේ දුකයි මේ දුකට හේතුවයි මේ හේතුව නැති කළොත් තමයි දුක නැති වෙන්නේ. ඒ සඳහා මඟ මෙයයි කියලා මේ චතුරාර්ය සත්‍ය හරියට වැටහෙන්නේ එතකොට ඒ නොයැටහෙන නිසා තමයි අපි මේ දුක් වූ සංස්කාර ධර්මයන් දැඩිව උපාදාන කරගෙන ඒව නැවත නැවත ප්‍රාර්ථනා කරමින් මේ තෘෂ්ණාවෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒක අහෝසි කරන්න බලහත්කාරයෙන් දේවල් අයින් කරන්න හැදුවට හරියන්නේ ඒවැ નિસරු බව වැටහෙන්න ඕන. දැන් ඔකට උදාහරණයක් හැටියට අපි පෙර අවස්ථාවලත් සිහිපත් කළා. දැන් පොඩි දරුවෙක් ප්ලාස්ටික් යකඩ එහෙම නැත්නම් රෙදි මේ මොනවෙන් හරි හදපු සෙල්ලම් බඩු ටිකක් තියාගෙන ඒවා බොහොම ඇලුම් කරමින් ඒවත් එක්ක සෙල්ලම් කරනකොට වැඩි හිටියේ අම්මා හරි තාත්තා හරි කියනවා පුතේ ඕවා වැඩක් නැහැ ඔය ප්ලාස්ටික් කැලි ඔය යකඩ කැලි ඔය රෙදි කැලි ඕවා නිකම් මේ ගොඩ ගහගෙන අහවල් දෙයකට ඕවා පැත්තකට වීසි ගන්න නැත්නම් කාට හරි දීලා දාන්න ඕවා කිසි තේරුමක් නැති බොළඳ දේවල්නේ කියලා වැඩි හිටියා කිව්වට අර දරුවට ඒවා බොළඳ දේවල් නෙමෙයි මොකද ඒ දරුවට යම්කිසි ඉන්ද්‍රිය උත්තේජනයක් යම් ආස්වාදයක් ඒවා තුලින් ඇති කරනවා. ඒ ඇති කරන නිසා ඒ දරුවා ඒක විසි කරන්නට කැමති නැහැ. කාටවත් දෙන්න කැමති නැහැ. හැබැයි ඒ දරුවා අනුක්‍රමයෙන් වැඩිහිටියෙක් වෙනකොට දැනුම වැඩෙනකොට වැටහීම වැඩි වෙනකොට අර වැඩිහිටියා කියාපු දේ ඒ දරුවටම වැටහෙන්නට ගන්නවා මේවා නිකන් තේරුමක් නැති පොඩි පොඩි දේවල්. හැබැයි ඕනනම් ඒවා පිළිබඳව මොසපත් වෙලා යම්කිසි මානසික ආස්වාදයක් ලබන්නට පුළුවන්. අපි අර ගිය සතිය කතා කළා වගේ සංකප්ප රාගයක්. ඒ කියන්නේ මේවට යම්කිසි ආරෝපණය කරන්නට පුළුවන් අපට සුබවාදී ආකල්පයක්. මේවෙන් අපට දැන් මේ මේ බෝනික්කය. එතකොට මේ තමයි මගේ පුතා. එහෙම කියලා ඉතින් අර අර ප්ලාස්ටික් වලින් හරි අර රෙදි කෑලි වලින් හරි හදපු මොකක් හරි අනුරුවකට අපට යම්කිසි සංකල්පයක් ආරෝපණය කරන්න පුළුවන්. ආරෝපණය කළාට පස්සේ ඉතින් අර මේ මේ මගේ දරුවයි කියලා අර ප්ලාස්ටික් හරි අර රෙදි වලින් හරි හදපු බෝනික්ක ඉතින් ඔඩොක්කේ තියාගෙන නලවන්න පුළුවන්. ඒක පොඩි ආස්වාදයක්. ඉතින් හැබැයි දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවාට තේරෙනවා මේක එහෙම වැදගත් දෙයක් නෙමෙයි. මේ මේ සංකල්පීය වශයෙන් මේකට අපි මේවා ආරෝපණය කළා වුණාට මේවා ධර්ම වශයෙන් ගත්තාම ඒවා සරු දේවල් නෙමෙයි කියන එක ඒ දරුවට වැටහෙන්න ගන්න. ඒ වැටහෙනකොට ඒ දරුවා අරවා විසි කරන්න යන්නෙත් නැහැ වෙන කෙනෙකුට දෙන්න යන්නෙත් නැහැ තියෙන ඒවා එහෙමම තියෙනවා හැබැයි අර මුල් කාලේ වගේ ඒවා පිළිබඳ දැඩි බන්ධනයක් උපාදානයක් කැමැත්තක් ඕනකම ඒ දරුවට ඇති වෙන්නේ නැහැ මොකද ඒවා નિસරුදේ කියන එක Tamanට වැටහෙන ප්‍රමාණයත් එක්කලා අන්න එතකොට දැන් ලෝභය දුරු කරන්න කියලා අමුතුවෙන් ඒවා විසි කරන්න වෙන කෙනෙකුට දෙන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ අර පිළිබඳව තියෙන කැමැත්ත තණ්හාව දුරු වෙලා තියෙනවා අර අවබෝධයත් එක්කලා හැබැයි අවබෝධය මතුවෙන තාක්කල් ඒ කැමැත්ත තණ්හාව දුරු කරන්න කියලා වැඩිහිටියෝ කොච්චර කිව්වත් ඒක කරන්න පහසු නැහැ. දැන් අද කාලේ සමහර ගිහි පැවිදි දෙපිරිසම අපි දකිනවා අර වැඩිහිටියෝ පොඩි දරුවට කියනා වගේ උපදෙස් දෙනවා. තණ්හාව දුරු කරන්න, සතර ගමන නිමා කරන්න, මේ ජීවිතේ රහත් වෙන්න උත්සාහ කරන්න. ඉතින් ඒගොල්ලෝ කියන පමණට ඒක කරන්න පුළුවන් නම් ඉතින් බුදුහාමුදුරුවෝ ඔක්කොම නිවන් දක්කනවනේ. ඉතින් එහෙම කිව්වට ඒක කරන්න බෑ. ඒක කරන්න නම් අර ඒවැ මූලයන් හරියට පැහැදිලි කරගන්න ඕනේ. ඒවැ මූලයන් ගැන පැහැදිලි වැටහීමක් ඇති කරගන්න මහජනයාට උදව් කරන්න එහෙම නැතුව මේ ඉක්මනට නිවන් දකින්න මේ භවයේ නිවන් දකින්න කියලා එහෙම යෝජනා කළයි කියලා ප්‍රාර්ථනා කළයි කියලා බල කළයි කියලා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ලෝභය දුරු කළ යුතුයි. හැබැයි ලෝභය දුරු කරන්න එහි මූලය වූ අවිද්‍යාව දුරු කරන්න අපි පුහුණු වෙන්න